ආයුබෝවන් අද අපි සලායතන විභංග සූත්‍රයේ ඉගැන්වීම් ටිකක් ගැඹුරින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව්. මේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු කරුණු. අපේ ඉන්ද්‍රියන් මනස වැඩ කරන විදිහ ගැන ලෝකයේ අත්විඳින විදිහ ගැන හරිම සියුම් විග්‍රහයක් නේද? ඇත්තරම මේකෙදි මූලිකවම අවධානය යොමු කරන්නේ අර අපේ ඇතුළත තියෙන ආයතන 6 ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඒවා ඒ වගේම බාහිර ආයතන 6. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට එන අරමුණු. ඒ කියන්නේ ධර්ම. හරි. මේ දෙක සම්බන්ධ වෙලා කොහොමද අපේ අත්දැකීම් එහෙම නැත්නම් විඥාණය ස්පර්ශය වගේ දේවල් හටගන්නේ කියන එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැනීම හටගන්න විදිහ. ඔව්. ඒ වගේම මේ අත්දැකීම් වලට අපේ මනස ප්‍රතිචාර දක්වන විදිහ ඒ කියන්නේ හැඟීම් ඇති වෙන විදිහ සහ ඒ බැඳීම් වලින් මිදෙන මාර්ගයත් මේ දේශනාවේ විස්තර වෙනවා. හරිම වැදගත්. එහෙනම් මුලින්ම පටන් ගමු අර ආයතන 6යි 6යි සහ ඒව ක්‍රියාත්මක වෙන විදිහ ගැන කතා කරලා. හොඳයි. මේ අතලත ඉන්ද්‍රියන් 6යි බාහිර අරමුණු හයයි හමුවීමෙන් දැනීමක් හටගන්නවා කියන එක තමයි මූලික අදහස නේද? හරියටම ආධ්‍යාත්මික ආයතන හය ඇස, කන, නාසය, දිව, කය, මනස. බාහිර ආයතන හය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මනසට එන අරමුණු. මේ දෙක ගැටීමෙන් ඒ කියන්නේ සම්බන්ධ වීමෙන් තමයි අදාළ විඥානය පහළ වෙන්නේ. උදාහරණයක් විදිහට ඇසයි රූපයයි එකතු වුනම චක්කු විඥානය. ඒ කියන්නේ ඇහැ දැනීම. හරි. ඒත් එක්කම ස්පර්ශයත් හටගන්නවා චක්කු සම්පස්සය. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්ටත් අදාළයි. හනට ශබ්දය, නාසයට ගඳ සුවඳ ආදි වශයෙන්. ඔව්. මේක තමයි අපි බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන අත්දැකීම් ලබන මූලිකම ක්‍රියාවලිය. මේක හරියට පාලමක් වගේ අපේ අතුලත ලෝකයයි පිට ලෝකයයි සම්බන්ධ කරන. පැහැදිලි. එතකොට මේ ක්‍රියාවලිය උනාට පස්සේ අපේ මනස ප්‍රතිචාර දක්වන විදිහි 18ක් යන දේශනාවේ කියවෙනවා. ඒක ටිකක් විස්තර කරමුද? අනිවාර්යයෙන්ම. ඒකට කියන්නේ අට්ඨාරස මනෝපවිචාර කියලා. මනෝපවිචාර 18. ඔව් ඒ කියන්නේ අර ඉන්ද්‍රියන් හයෙන් එකකට අරමුණක් ගෙටුනම ඒ කියන්නේ ඇහැට රූපයක් කනට සද්දයක් වගේ ආවම අපේ හිතේ ප්‍රධාන වශයෙන් ප්‍රතිචාර තුනක් ඇති වෙන්න පුළුවන්. මොනවද ඒ තුන? එකක් තමයි සොම්නස. ඒ කියන්නේ සතුට, කැමැත්ත, ඇලීමක් වගේ එකක්. හරි. අනික දොම්නස. ඒ කියන්නේ දුක, අකමැත්ත, ගැටීමක් වගේ එකක්. තුන්වෙනි එක තමයි උපේක්ෂාව. ඒ කියන්නේ මැදහත් බව. එතන ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. යම් ආකාරයක නොසැලෙන ස්වභාවයක්. සතුටක් නැති, දුකක් නැති මැද තත්වයක්. ඔව්. යම්තාක් දුරට. ඉතින් අපේ ඉන්ද්‍රියන් හයටම ඇස කන නාසය දිව කය මනස මේ ප්‍රතිචාර තුන ඇති වෙන්න පුරුවන්. ආ එතකොට 6 වරක් තුන 18යි. හරියටම 6 times 3 is equal to 18. මේ තමයි මනස හැසිරෙන මූලික ආකාර 18ක්. අපි ලෝකෙට දක්වන චිත්ත ප්‍රතික්‍රියාවල මූලික රටාව මේකයි. හරිම පැහැදිලි. හොඳයි. එතනින් ගියාම ඊළඟට එනවා සත්ව පද 36ක් ගැන කතාවක්. මේක මීට වඩා ටිකක් සංකීර්ණයි වගේ පේනවා. ඕ ඒක තව ටිකක් ගැඹුරු විග්‍රහයක්. මෙතනදී අන කලින් කියපු සොම්නස, දොම්නස, උපේක්ෂාව තවදුරටත් බෙදීමක් කරනවා. කොහොමද මේ බෙදීම වෙන්නේ? ඒක බෙදන්නේ ගේහසිත සහ නෙක්ඛම්මසිත කියන පදනම් දෙකක් මත. ගේහසිත නෙක්ඛම්මසිත මොකද දෙකේ තේරුම? ගේහසිත කියන්නේ ගෘහ ජීවිතේට එහෙම නැත්නම් ලෞකික දේවල් වලට සම්බන්ධ වෙලා පවතින දේවල්. ආ ඒ කියන්නේ ලෝකේ සැප දුක වගේ දේවල් වලට බැඳිලා තියෙන සිතුවිලි හැඟීම්. හරියටම ලෞකික දේවල් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස පහස මේ වගේ දේවල් ලැබීමෙන් ඒවයින් සතුටු වීම ඒවට ඇලීම තමයි ගේහසිත සොම්නස. හරි. ඒ දේවල් නොලැබීමෙන් නැතිවීමෙන් ඒවයින් වෙන්වීමෙන් දුක්වීම ගැටීම තමයි ගේහසිත දොම්නස. සමහර වෙලාවට මේ ලෞකික දේවල් ලැබුණත් නොලැබුණත් එච්චර ලොකු ගාණක් නැතුව සිතේ ලොකු කැළඹීමක් නැතුව මැදහත්ව ඉන්න පුරුවන්. ඒක තමයි ගේහසිත උපේක්ෂාව. එතකොට මේ තුනම අර ඉන්ද්‍රියන් හයටම අදාළයි. ඔව්. ඇසින් රූප දැකලා ලෞකික සතුටක් ලබනවා නම් ඒ ගේහසිත සොම්නස. ඒ වඩේ අනිත් ඉන්ද්‍රියන් හයටමත් අදාළයිනේ. ඉතින් ගේහසිත සොම්නස් 6යි, ගේහසිත දොම්නස් 6යි, ගේහසිත උපේක්ෂා 6යි. එකතු 18යි. හරි. ඊ ගේහසිත 18යි. එතකොට අනිත් 18 අර නෙක්ඛම්ම පැත්ත ඒක කොහොමද මේකට වඩා වෙනස් වෙන්නේ? නෙක්කම්ම කියන්නේ නික්මීම. ගිහි ජීවිතයෙන් ලෞකික බැඳීම් වලින් නික්මීම. ඒ කියන්නේ විරාගයේ පැත්තට නිවන අරමුණු කරගත්ත පැත්තට යොමු වීම. ආ එතකොට ඒ පැත්තෙත් සොම්නස දොම්නස උපේක්ෂාව තියෙනවද? ඔව් හැබැයි ඒවේ ස්වභාවය වෙනස්. දැන් බලන්න ලෝකයේ දේවල් වල අරමුණු වල අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ප්‍රඥාවෙන් දකිනකොට. ඒ බැඳීම් ටිකක ගිලිහෙනවා. ඒ බැඳීම් ගිලිහෙනකොට ඒ ලෞකික දේවලින් මිදෙනකොට යම් සතුටක් නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒක තමයි නෙක්කම සොම්නස. ඒ කියන්නේ විරාගය නිසා ඇතිවෙන සතුට. හරියටම. ඒකත් ඉන්ද්‍රියන් 6ටම අදාළව ඇතිවෙන්න පුළුවන්. ඉතින් නෙක්කම සොම්නස් 6යි. හරි. එතකොට නෙක්ඛම්ම ධම්නස නික්මීමේ දුකක් තියනවද? මෙහෙමයි. නිවනේ තියෙන වටිනාටම ඒ උතුම් ශාන්ත ස්වභාවය තේරුම් ගත්තම ඒ தත්වයටපත් වෙන්න, ඒ කෙලිස් බරෙන් නිදහස් වෙන්න දැඩි ආශාවක් වොමනාවක් ඇති වෙනවා. ඔව්. නමුත් Taman තවම ඒ தત્වේ නෑ. තවම කෙලිස් තියෙනවා, තවම බැඳීම් තියෙනවා කියලා තේරුම් යනකොට අර උතුම් தત્වයට තවමපත් වෙන්න බැරි ගැන යම් කනස්සල්ලක් දුකක් ඇති වෙන්න පුළුවන්. ඒකයි නෙක්ඛම්ම දොම්නස කියන්නේ. ඒ කියන්නේ නිවන අපේක්ෂාවෙන් ඒකට තියෙන ආශාව නිසාම ඇති වෙන දොම්නසක්. ඔව්. ඒකත් ඉන්ද්‍රියන් 6ටම අදාළයි. එතකොට නෙක්ඛම්ම දොම්නස 6යි. හරි. එතකොට නෙක්ඛම්ම උපේක්ෂාව ඒක තමයි වඩාත්ම වැදගත්. අරමුණු වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මෙනෙහි කරද්දී ඒවට ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව උපදින ගැඹුරු ප්‍රඥාව මුල් කරගත්ත මදහත් බව. මේක අර ගේහසිත උපේක්ෂාවට වඩා ගොඩක් සියුම්, ගොඩක් ගැඹුරුයි. මේක ප්‍රඥාවෙන් දකින නිසා ඇතිවෙන උපේක්ෂාවක්. ඒකත් ඉන්ද්‍රියන් 6ටම අදාළයි. නෙක්ඛම්ම උපේක්ෂා 6යි. එතකොට ගේහසිත 8යි, නෙක්ඛම්ම 8යි, ඔක්කොම 36යි. අන්න ඒකට තමයි සත්පුපද 36 කියන්නේ. හරියටම මේකෙන් පෙන්නන්නේ අපි ඉන්න මානසික මට්ටම් සහ යන්න ඕනි දිශාව. වැදගත්ම දේ තමයි ගේහසිත තත්වයන්ගෙන් මිදිලා නෙක්ඛම්ම තත්වයන් වඩ වඩා දියුණු කර ගැනීම. ඒක තමයි ඊළඟ කාරණේ. දේශනාවේ කියවෙනෝ මේ ගෙහසිත තත්වයන් ක්‍රමයෙන් අත්හරින්න ඕනේ කියලා. ඒකට නෙක්ඛම්ම මාර්ගය පාවිච්චි කරන හැටිත් කියනෝද? ඕ ඒක හරීම ක්‍රමානුකූලව දේශනා කරලා තියෙනවා. මුලින්ම කියනවා අර නෙක්ඛම්ම සොම්නස. ඒ කියන්නේ විරාගී සතුට උපදවාගෙන ඒක වඩලා ගේහසිත සොම්නස. ඒ කියන්නේ ලෞකික සතුට ඉක්මවන්න ඕනේ කියලා. ඒ කියන්නේ නෙක්ඛම් එකෙන් ගේහසිතේක අයින් කරනවා. ඔව්. ඒ වගේම නෙක්ඛම්ම දොම්නස නිවනට ඇති ආශාවේ දුක ඒක උපදවාගෙන ගේහසිත දොම්නස ලෞකික දේවල් නැතිවීමෙන් ඇතිවෙන දුක ඉක්මවන්න ඕනේ. හරි. ඒ වගේම නෙක්ඛම් උපේක්ෂාව අනිත්‍ය දැකීමෙන් ලබන ප්‍රඥාසහගත මෙදහත් බව ඒක උපදවාගෙන ගේහසිත උපේක්ෂාව ලෞකික දේවල් ගැන තියෙන අර සාමාන්‍ය මෙදහත් බව ඉක්මවන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම ලෞකික පැත්ත සම්පූර්ණයෙන්ම අභිභවා යනවා නෙක්ඛම්ම පැත්ත දියුණු කරලා. හරියටම. එතනින් නවතින්නෙත් නෑ. ඊටත් එහාට යන්න ඕනේ. තවත් තියෙනවද? ඔව්. ඊළඟට කියනවා අර නෙක්ඛම්ම සොම්නස තියෙනවනේ ඒකත් නිරන්තර නැහැ. ඒකෙනුත් අර නෙක්කම්ම දුම්නස ඉක්මවන්න ඕනේ කියලා. ඊට පස්සේ අර නෙක්කම උපේක්ෂාව තියෙනවනේ. අන්න ඒක වඩලා ඒකෙන් අර නෙක්කම්ම සොම්නසත් ඉක්මවන්න ඕනේ කියලා. ආ. ඒ කියන්නේ නෙක්කම පැත්තේ තියෙන දුම්නසයි සොම්නසයි දෙකම අභිභවා යන්න ඕනේ නෙක්කම උපේක්ෂාවෙන්. හරියටම. එතකොට ඉදිරි වෙන්නේ නෙක්කම උපේක්ෂාව. හැබැයි ඒ උපේක්ෂාවෙත් විවිධ මට්ටම් තියෙනවා. මුලදී ඒක විවිධ අරමුණු මත රඳා පවතිනව වෙන්න පුළුවන්. නානත් උපේක්ඛා කියනවා. විවිධත්වයක් තියෙන උපේක්ෂාවක්. ඔව්. ඒකත් ඉක්මවලා එකම අරමුණක පිහිටපු උපේක්ෂාවකට. ඒකත් උපේක්ඛා කියන தത്വයකට එන්න ඕනේ. ඒ කියන්නේ අරූපී ධානා වගේ தത്വයක්. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ වගේ. හරිම සියුම්. අවසානයේදී ඒ එකඟ වුණු උපේක්ෂාවත් ඉක්මවා යා යුතුය කියලා දේශනා කරන්නේ සබ්බසෝ උපේක්ඛම්පි සමතික්කමිත්වා. ඒ කියන්නේ සියලු බැඳීම් සියලු මානසික තත්වයන් අභිභවා යන පියවරෙන් පියවර යන හරිම පැහැදිලි මාර්ගයක්. ඇත්තටම මේක හරිම ක්‍රමානුකූල මානසික පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක්. හරිම වටිනා විග්‍රහයක්. හොඳයි. ඊළඟට අපි කතා කරමු සතිපට්ඨාන තුනක් ගැන සඳහන් වෙන තැන. මේක ටිකක් වෙනස් මාතෘකාවක් වගේ. ශාස්ත්‍රුන් වහන්සේට අදාළව වගේ කියවෙන්නේ. ඔව්. මේකෙන් විස්තර වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුගේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ශාස්ත්‍රවරයෙකුගේ මානසික ස්වභාවයක්. මොකක්ද ඒ ස්වභාවය? ශාස්ත්‍රන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ශ්‍රාවකයන්ගේ ප්‍රතිචාරය කොහොම වුණත් සමහර විට කවුරුත් අහන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ටික දෙනෙක් අහනවා අනිත් අය අහන්නේ නැහැ. තවත් වෙලාවක හැමෝම හොඳට සාවධානව අහනවා. ඔව්. මේ මොන තත්වයේදීවත් ශාස්ත්‍රුන් වහන්සේ සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් සිතින් සැලෙන්නවත් නෑ. ආ. උන්වහන්සේ හැම විටම ඉන්නේ මනා සිහියෙන්, නුවණෙන් සහ උපේක්ෂාවෙන්. උපේක්ඛකෝ විහරති සතෝ සම්පජානෝ. එවැගේම කෙලෙස් කිසිවක් ඒ වෙලාවේ සිතේ ඇති වෙන්නෙත් නෑ. ඒ කියන්නේ ශ්‍රාවකයන්ගේ ප්‍රතිචාරය මත උන්වහන්සේගේ සිතේ ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. හරියටම ශ්‍රාවකයන්ගේ ප්‍රතිචාරය කොහොම වුණත් ශාස්ත්‍රවරයාගේ සිතේ ඒ නොසෙලෙන උපේක්ෂා සහගත සිහිනුවණෙන් යුක්ත බව තමයි මේ උතුම් ගුණයෙන් පෙන්වන්නේ. හරිම ආදර්ශමත් ගුණයක්. හොඳයි. අවසාන වශයෙන් අපි කතා කරමු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන බුදු ගුණය ගැන මේ සූත්‍රය සඳහන් වෙන විදිහ. ඔව්. පුරිස ධම්ම සාරථී කියන්නේ দমনය කළ යුතු පුද්ගලයන්ව দমনය කරන ශ්‍රේෂ්ඨතමයා කියන එක. අනුත්තරෝ කියන්නේ ඊට වඩා උතුම් කෙනෙක් තවත් නැහැ කියන එක. එතනදි කියනවා අනිත් দমনය කරනන් වගේ නෙවෙයි කියලා. අලී අශ්ව ගව দমনය කරන අය ඒ සතුන්ව එක දිශාවකට මෙහෙවනවා. ඔව්. එක්කෝ ඉදිරියට නැත්තම් පස්සට වමට දකුණට වගේ එක දිශාවකට පුරුදු කරනවා. ඒත් බුදුරජාණන් වහන්සේ দমনය කළ යුතු පුද්ගලයාව දිශා 8කට මෙමු කරනවා කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒක හරිම ගැඹුරු උපමාවක්. මෙතන දිශා 8 කියලා කියන්නේ මානසික දියුණුවේ විවිධ අධියර 8ක්. මොනවද ඒ අධියර? හරි. පළවෙනි එක රූපී රූපානි පස්සති තමන් තුළ රූප ධාන වඩලා බාහිර රූප නිමිති දකින తත්වය. දෙවැනි එක අජත්තම් අරූපසඤ්ඤී බහිද්දා රූපානි පස්සති තමම් අරූපී තත්වයක ඉඳන් බාහිර රූප නිමිති දකිනවා. තුන්වැනි එක සුබන්තුයව අධිමුත්තෝ හෝති සුබ සමාධියට, ඒ කියන්නේ සුබ අරමුණක හිත පිහිටුව ගන්නවා. හරි, ඒ තුනයි. ඊළඟට එනවා අරූප ධාන හතර. ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානාසඤ්ඤායතනය. ඒ කියන්නේ කලින් කියපු ඒකත්ව පෙක්ඨවරණ දාන තත්වයන්. ඔව්. ඒ හතරයි කලින් තුනයි හතයි. අටවෙනි එක තමයි සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය. ඒ කියන්නේ සියලු සංඥා සහ වේදනා නිරුද්ධ වෙන විමුක්තියට ඊටාම ආසන්න උතුම්ම සමාපත්තිය. ආ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙනෙක්ව මේ මානසික දියුණුවේ පහළම මට්ටමේ ඉඳලා ඉහළම විමුක්ති මට්ටම දක්වාම මේ අධියර අට ඔස්සේම මෙහෙවන්න. හරියටම. ඒක තමයි උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන අසමසම හැකියාව. වෙන කාටවත් ඒ විදිහට කරන්න බෑ. ඒවම් අද අපි මේ කතා කරපු සලායතන විභංග සූත්‍රයේ කොටසෙන් අපිට පැහැදිලිවම තීරුම් යනෝ අපේ ඉන්ද්‍රිය පද්ධතිය, සිතුවිලි හැඟීම් මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන ගැඹුරු යාන්ත්‍රණය. ඔව්. ඒ වගේම ඒ තුලින් හටගන්න ලෞකික බැඳීම් අර ගේහසිත තත්වයන් අඳුනගෙන ඒවයින් ක්‍රමානුකූලව මිදිලා නෙක්ඛම්ම මාර්ගයට ඇවිත් ඒකත් පිරිසිදු කරගෙන අවසානයේ විමුක්තිය කරා යන මාර්ගයත් පැහැදිලි වෙනවා. ඇත්තටම. ආයතන 12 ඉඳලා මනෝපවිචාර 18 සත්වපද 36 ඒවා අත්හරින ක්‍රමය ශාස්ත්‍රෝරයෙකුගේ නුසලෙන ස්වභාවය සහ ඒ වගේම අනුත්තර দমনය කිරීමේ හැකියාව දක්වාම හරිම පුලුල් පරාසයක කරුණ ආවරණය වුණා. ඇත්තම. ඉතින් මේ කරුණ අපේ ජීවිතවලටත් ගොඩක් වැදගත්. ඔව්. අවසාන වශයෙන් අපි හැමෝටම සිතන්නට යවක් ඉතුරු කරනෝ නම් මේ දේශනාවේ අපි කතා කරපු නෙක්කම උපේක්ෂාව. ඒ කියන්නේ ලෝකයේ දේවල් වල අනිත්‍යතාවය, දුක ස්වභාවය, හරයක් නැති බව ප්‍රඥාවෙන් දැකලා උපදින ඒ මදහත් බව තියෙනෝනේ. ඒ දැක්ම, ඒ උපේක්ෂාව අපිට එදිනෙදා ජීවිතේලි මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ලැබෙන සැප දැනෙන දුක දිහා බලන විදිහ වෙනස්කරනද ඒවට අනවශ්‍ය විදිහට නොබැඳී වඩාත් නුවණින් යුතුව මුහුණ දෙන්න අපිට කොහොම උදව් කරගන්න පුළුවන් වේද? ඒ ගැන ටිකක් හිතලා බලන්න වටිනවා.